නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. වැලිමඩ සද්දාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා මේ දවස් ටිකේ අපි කතා කරගෙන යන්නේ නිර්වාණ මාර්ගයේ වැඩෙන හැටි. කියන්නේ නිවන් මාර්ගයේ සීල සමාධි ප්‍රඥා. එහෙමයි ස්වාමීනි. සීල සමාධි ප්‍රඥා තුල අංග 8ක් වැඩෙනවා. සීල සමාධි ප්‍රඥා තුල අංග 8ක් වැඩෙනවා. ඒ අංග 8 තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙමයි. ඒකට සීල සමාධි ප්‍රඥා වඩනකොට මාර්ගාංග වැඩෙනවා කියන්නේ ඔහු සතර සතිපට්ඨානෙ වඩමින් ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ඒ ඒ සංවරයේට ඒ ප්‍රතිපදාව දියුණු කරනකොට කය ගැන සිහි පිටනවා. එහෙමයි ස්වාමීනි. කායानुපස්සනාව. එහෙ. ඊළඟට වේදනාව ගැන සිහි පිටනවා. වේදනානුපස්සනාව. සිත ගැන සිහි පිටනවා. චිත්තානුපස්සනාව. ඊළඟට මේ ධර්මතාවයන් පංච උපාස්කන්ධ ආයතන චතුරාර්ය සත්‍ය බොජ්ජංග ආදි වශයෙන් ඒ දහම් කරුණු කෙරෙහි සිත පිහිටන. එතකොට ඒක සිත පිහිටවන ස්ථාන හතර. ඒක සතර සතිපට්ඨාන. එහෙමයි. එතකොට මේක අපි අපි කියනවානේ ආර්ය අෂ්ටාංග මාර්ග, සීල සමාධි ප්‍රඥා සතර සතිපට්ඨාන කියලා කියනවානේ. මේක මහත්ය හරියට එකගේ පැති කිහිපකින් බලනවා. එහෙමයි ස්වාමීනි. ගේ එකයි පැති කිහිපකින් බලනවා. එහෙයි. පැහැදිලි නේද? එහෙයි. ඒ වගේ. ඉතින් ඒ නිසා ඒ ඊළඟට ඒ ಗುಣධර්ම දැන් මේ මේ මිලින්ද ප්‍රශ්නේ විස්තර කරන අපුරු ක්‍රමයකට. ඒ කියන්නේ මේ සීල සමාධි ප්‍රඥා මාවත ඔහු පුරුදු කරගන්න පුරුදු කරගන්නකොට බාහිර අහන දකින සමාජයේ තියෙන දේවල් ඇසුරෙන් ಗುಣධර්ම පුරුදු කරගන්න හැටි. පුරුදු කරගන්න එක්ක සීලය එක්ක සමාධිය එක්ක ප්‍රඥාව. ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආර්ය අෂ්ටාංග මාර්ගයම පුරුදු කරගෙන යනවා. එතකොට ඒකට තියෙන උපමා තමයි ඊයේ ගත්ත අපි සාරාණීය වතනේ. එහෙමයි. සාරාණීය වත. එතකොට ඒ සාරාණීය වතේ තියෙන බෙදා හදාගෙන වළඳන එක. එහෙමයි. කොච්චර උපකාර වෙනවද? ස්වාමීන් අර දුතාංග ධර්මයන් නම් අනිස් ස්වාමීන් වහන්සේලා දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන කරුණ ඔව් දැන් සාරාණීය වතේ නම් ප්‍රකට කරපු අවස්ථා තියෙනවා. එහෙමයි ස්වාමී. ඔක අපේ සිංහල රහතන් වහන්සේලාගේ විස්තර තියෙනවා. එහෙමයි. ඊළඟට සාරාණීය වත නිසානේ අර සුමනා සිටුදුවට පුතෙක් ලැබුණේ. ඒ පුතායි ඊළඟට දාසියට පුතෙක් ලැබුණා. ඒ පුතයි දැන් සුමනා සිටුදුවගේ පුතා මේ සිරියහනේදී දාසියගේ පුතා බිම තියලා තියෙනවා. එහෙසම්. ඉතින් වෙලාවක් ආවර කවුරුත් නැහැ. ඇඳ උඩ පුතා ඉන්නවා බිම දාසියගේ පුතා ඉන්නවා මේ දෙන්නම කලින් බුද්ධ ශාසනේ මහාන වෙලා හිටපු අය දෙන්නට දෙන්න මූණ බලා ගන්නකොට මතක් වුණා පුංචි ළමයි බබාලා මේ අතේ අතේ බබාලා එහෙමයි ස්වාමීනි ඊට පස්සේ අර ඇඳ උඩ ඉන්න බබා කියනවා මේ මං ඒ කාලේ කිව්වා සාරාණියවද පුරන්න කියලා එහෙමයි ස්වාමීනි හරිද ඊට පස්සේ ඒ කියන්නේ මේ දෙන්නගෙන් එක සාරව එක ස්වාමීන් එක් ස්වාමීන් වහන්සේ නම සාරාණී වතපුරලා. ඉතින් ඒ පින් වලින් උපදින උපනෝපන් ජීවිතයේ අග්‍ර තැනම උපදින්නේ. ඉහළම උපදිනවා. ඊට පස්සේ අර ඒ අනිත් ස්වාමීන් වහන්සේ සාරාණී වත ගැන එච්චර අවධානයක් නැතුව හැම වෙලාවම භාවනාව ගැනමයි හිත තිබ්බේ. ඒතකොට අර බිම හිටපු පුංචි බවා කියනවා. ඉතින් ඔතනත් අනිත්‍යයි මෙතනත් අනිත්‍යයි. ඔතන සංස්කාර මෙතන සංස්කාර මේ කතාව ඇහුණානේ දොරෙන් ඇතුල් වෙන සොමනාට. එහෙමයි. පුදුමයි. එතකොට සාරාණීයවත අනිත්‍ය සංස්කාර ගැන කියපු වචනත් එක්ක පුදුම හිතුණා සුමනාට. සුමනාට හිතුණා මේක මම තේරුම් කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ ළඟ කියලා. ඊට පස්සේ තමයි මේ බුදුරජාණන් වහන්සේ ළඟ අහන්නේ ස්වාමීනි මේ සද්ධාවන්ත සීලෙන් සමාන කෙනෙක් ඉන්නවා එක්කෙනෙක් දන් දෙනවා එක්කෙනෙක් දන් දෙන්නේ නැහැ වෙනසක් තියෙනවා එහෙමයි ස්වාමීනි දෙවියන් අතර ගියාට පස්සේ ඊට පස්සේ කියනවා දෙවියන් අතර ගියාට පස්සේ වෙනසක් තියෙනවා දන් දුන්න නැති කෙනාට වැඩිය දන් දුන්න කෙනා දිව්‍ය ආයුෂ වර්ණ අධිපතිකම් වලින් වැඩි හැබැයි සීලය සමානයි සද්ධාව සමානයි මිනිස්සු අතර ඉපදුනත් වෙනස්කම් තියෙනවා පැවිදි මහාන වුණත් වෙනසක් තියෙනවා. එහෙමයි ස්වාමීන්. අර දන් දුන්න ස්වාමීන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලාට වැඩි ගොඩාක් ප්‍රේමනාපයි. එහේ. ඊට පස්සේ චෝදනා ලැබෙනව අඩුයි. දැන් සාමාන්‍ය යම්කිසි කෙනෙක් නිතර චෝදනා ලබනවා නම් ඔහු දාණයට පුරුදු වෙනවා. එහෙමයි ස්වාමීනි. චෝදනා දුරු කරන එකක් තියෙනවා. දානය කියන්නේ මිත්‍රයෝ ඇති කරනවානේ. දදම් මිත්තානි ගන්තති. එහෙමයි ස්වාමීනි. දන් දෙනකොට මිත්‍රයෝ ඇති වෙනවා. තරහමරා කන්නේ කියලා යනවා. ඊට පස්සේ රහත් වුණාට පස්සේ අහන සුමන අහනවා ස්වාමීන් රහත් වුණොත් වෙනසක් තියනවද? රහත් වුණාට පස්සේ නම් වෙනසක් නැහැ කිව්වා. එහෙමයි ස්වාමීන්. අරහත්ත්වයේ දක්වාම දන් දුන්න කෙනාගේ වෙනස යනවා. එහෙයි. ඉතින් ඒ වෙලාවේ තමයි කියන්නේ අලන් පුඤ්ඤානින් කාතුම් පින් කරන එක හොඳයි. අලන් දානානි දාතුම් දන් දෙන එක හොඳයි. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙවියන්ට උපකාරී වෙන්නේ පින. මනස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මිනිසුන්ට උපකාර වෙන්නේ පින. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි පැවිද්දන්ට උපකාර වෙන්නේ පින කියලා එතන විස්තරයක් තියෙනවා. ඉතින් හරි. අපි අද කාරණාව ගමු. මිලිඳු රජු වහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ වඳුරාගෙන් ගත යුතු අංග දෙකක් ගැන කිව්වා. මොකද්ද? රජුරවන මතක අර මුලින් කියපේවා. එහෙමයි ස්වාමිනී. දැන් නාගසේන මහරහතන් වහන්සේ අහන්නේ ඊළඟට ඔබ මේක අහන්න කියලා. ඒ සතර කියන ඔව් ඒ කරණාව කියලා ඉවර වෙච්ච ගම ඊළඟ එක අහනවා. එහෙමයි හරියටම අනුපිළිවෙලින්. ඔව් දැන් සමහර වෙලාවට අපිට වෙලා තියෙනවා අපි යම් කිසි කෙනෙකුට කරුණ වශයෙන් ධර්මයේ දේශනා කරන්න ආරම්භ කරනකොට අර ගිහියා අහන ප්‍රශ්න වලින් අපිටත් අමතක වෙනවා. ගිහි මිනිස්සයාටත් අමතක වෙනවා. අවසානයේ බන පටන් ගන්නත් එකකින් ඉවර වෙන්නේ එකකින්. එහෙමයි සම්මා ඒ කියන්නේ පෞද්ගලික දහම් සංවාද වලට අපි ඇත්තට මනාප නැහැ. මේ වගේ අපි දන්න විදිහට ඒ කියන්නේ අපි තවම හික්මෙලායනේ. අපි තවම මහම වෙනවා ඉගෙන ගන්න ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා. අපි අපිට තව ගොඩාක් ඉගෙන ගන්න දහම් කරුණු තියෙනවා, කටපාඩම් කරගන්න දේවල් තියෙනවා, පුරුදු කරන්න දේවල් තියෙනවා. ගුරු ඇසුරින් ඉගෙන ගත යුතු දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ අපිට ඒක සඳහා කාලය අවශ්‍යයි. ඒ අතරතුර තමයි ඇවිල්ලා මේ වගේ ධර්ම දේශනාවක් කරන්නේ දහම් පොත් බලාගෙන ගුරු ඇසුරෙන් ලැබිච්ච ආවාදත් ඇසුරු කරගෙන. එතකොට ඒ දහම් පණිවිඩය ගන්න ඕන පුජ්‍යලයා මේ හඹා යන්නේ නැතුව උණගහ සුළඟට නැමෙනකොට මේ සුළඟ දිශාවට උණගහ නැමෙනවා වගේ බුද්ධ වචනේ දිශාවට නැමෙන්න. එහෙමයි ස්වාමී. ප්‍රණීත බව සොඳුරු බව දැනුණා නම් මිලින්ද ප්‍රශ්නේ. ඒ මිනිඳු රාජ ප්‍රශ්නේ පොත් සොය සොයා කියවන්න. වරක් දෙවරක් නොව තුන්වරක්. පුළුවන් තරම් කියවන්න. මේක පුදුම විදිහට දහම් දැනුම ඇති කරනවා. එහෙමයි ස්වාමී. ඊළඟට දහම් කරුණු නිරවුල් කරනවා. මාවත පෙන්වලා දෙනවා. ස්වාමීන් මේ උපමා යෝජනා කිරීමම හරිම ඒ රහතන් වහන්සේගේ ප්‍රතිබහන ශක්තිය නා. සිතාගතම හිතේ. ඊට පස්සේ කියනවා වඳුරාගෙන් ගන්න ඕන අංග දෙක මොකද්ද? මහරජාණෙනි වඳුරා වාසස්ථානයකට යද්දී යම් තැනක මහත් වූ වෘක්ෂයන් ඇද්ද විවේකයේ ඇද්ද හාත්පස වට වී ගිය අතු ඇද්ද බිය රහිත වූ ආරක්ෂා ස්ථානයක් වැනි එබඳු තැනකම වාසය පිණිසයයි දැන් වඳුරා වාසය පිණිස නවතින්න රැඳිලා ඉන්න තැන විදිහට ගන්නේ ගහක විවේක හාත්පසින් වට වෙලා ගියේ ඒ වගේම බිය රහිත තැනක් එහෙමයි ස්වාමී તો අඳුර තෝරගන්න මෙතන තමයි දැන් ලගින්න හොඳ තැන කියලා. ආන් ඒ වගේම මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් පවට ලැජ්ජා ඇති සුපේසල සිල්වත් කල්යාණ ධර්ම ඇති බහුශෘත ධර්මදර විනයදර ප්‍රිය ගරු භාවනීය යහපත පවසන රළු වචන ඉවසන අවවාද කරන හොඳ නරක පෙන්වා දෙන කුසලෙහි සමාදම් කරවන උනන්දු කරවන සතුටු කරවන මෙබඳු වූ කල්යාණ මිත්‍ර වූ ගුරුවරයෙකු ඇසුරු කොට විසිය යුත්තේය මෙහෙමයි ස්වාමීන් මහරජාණනි වඳුරාගේ මේ පළමු අංගයේ ගත යුත්තේය එතකොට ඒ වඳුරා Tamanda ළඟින්ට ආරක්ෂක තැනක් හොයනවා වගේ දහම්මාවතේ නිවනක් කැමති කෙනා ගුරුවරයෙක් ළඟින්ද කියලා. අමාත ආරක්ෂාව දෙන එහෙමයි සාම. ධර්මදර විනේදර සුපීසල ශික්ෂාකාම දහම පවසන රැකගන්න කුසල් උපදවන වරදට ගරහන ශිෂ්‍යාව තේරුම් ගන්න ගුරුවරෙක් ළඟ ඉන්න කියන. ගුරු ඇසුරෙන් තොරව හුදකලාව මාර්ගය නවන භවනේ ස්වාමීනි මේ මේ තියෙන්නේ නිවන් දකින්න නම් මේවා පුරුදු කරන්න වෙනවා. ඒකට ගුරුවරුන්ගෙන් ඈත් වෙලා තනි වෙලා එක්තෙන් මේ කනුවක ඉන්නවා වගේ එහෙමයි. එහෙම බෑ කියලා. ඉතින් ඒ නිසා මේ දැන් මේවා අහන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ගුරු ඇසුරක් නැති ගුරු ඇසුරකට එන්න ඕන. එහෙයි. මම ගුරු ඇසුර අත්හැර ගිය කෙනෙක් ඉන්නවා නම් සමාවැරන් ආපහු ගුරු ඇසුරට එන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ මොනව කරන්නද අපි අපිට අමාරුවෙන් ලැබුණේ මහත්තයා මේ මේ බුද්ධ ශාසනේ අමාරුවෙන් ලැබුණේ කලාතුරකින් ලැබුණේ මහත්ය හිතනවාද කලින් බුද්ධ ශාසනවල අපි හිටියේ නෑ කියලා. අපි හිටියා. හැම තැනකම අහිමි වුණා. අහිමි වීම පුරුද්දට ගියා. අහිමි වීම ආරයට ගියා. අහිමි වීම ඥානවලත් පිහිටියා. එහෙමයි ස්වාමීනි. ඒව උරුම කරගත්ත අපිට බුද්ධ ශාසනය හිමි කරගන්න ඕන. ඒක දුර්ලභයි, අමාරුයි. පැරණි පුරුදු වලට හිත නැමෙනවා. එහෙමයි. තනියෙන් ඉන්න ඊළඟට අවවාද වලට යටත් නොවි ඉන්න නිදහසේ ඉන්න. ඒ අවවාදයට කීකරු නොවන ඒ ස්වභාවයක් අපේ හිතේ මතුවෙනවා නේද? ඒක තියෙන එකක් ඒක. එහෙමයි සාම. හිතවල දැන් සාමාන්‍යයෙන් ගුරු ඇසුර අත්හැරිය කෙනෙක් ඉන්නවා කියන්නේ සාමාන්‍ය භික්ෂුවක් හෝ එතකොට එයා හිතන කාරණාව සාධාරණයි. එයාට සාධාරණව පේන නිසානේ අය අත්හරින්නේ. එයා තමන් ගන්න තීරණේ වැරදි කියලා ඒකේ ආදීනව පිනිපිනි සතරපායි පිනිපිනි එහෙම අත්හැරලා යන්නේ නැහනේ. එයා හිතන පැත්තේ අන් සාධාරණත්වයක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන. ඒ සාධාරණ බව තීරණය කළේ තමන්. නමුත් ඉස්සෙල්ලා මේ දේශනාවලම ඉස්සෙල්ලා වචනයක් කිව්ව නේද? බුද්ධ වචනේ පැත්තට හැරෙන්න කියලා. එහෙමයි ස්වාමී. දැන් මේ බුද්ධ වචනේනේ. බුද්ධ වචනේ බුද්ධ වචනේ කියන්නේ අරහත් වචනේ. මේ දහම් වචනනේ. ඒතර දහම් වචනේ අපේ අදහස පසෙක තියලා ආයමත් මේ අරහත් වචනේ පැත්තට හැරෙන්න. එහෙමයි ස්වාමී. හැරිලා ගුරුවරයෙක් ඇසුරු කර ඈතක ඉඳලා කමන්නේ. ගුරුවරයෙක් ඇසුරු කරගෙන වාසය කරන්න. ඊළඟට අඟුලිමාල මොනිදුම් එහෙමයි. සිහියට ගන්න. කඩුව අතට දුන්න ගුරුවරයා ගැනවත් වචනයක් කියලා නැහැ. සමහර අය ගුරුවරයා ඇසුරු අත්තර ගියාට පස්සේ ගුරුවරයාට බනිනවා. වැරදි කියනවා, දොස් කියනවා. ඒ අයගේ අනාගතයේ සසර කොහොම වෙයිද දන්නේ අපි එහෙමයි. මොකද අඟුලිමාල මොලෙදුන් අරහත්ත්වයටපත් වුණ ඒ රහතන් වහන්සේ ජීවිතේ දියුණු කළේ කඩුව අතට දුන්න ගුරුවරයාගෙනවත් වචනයක් කියලා නැහැ. එහෙමයි ස්වාමීනි. කඩුව දුන්න කෙනා ගැන කොච්චර දේවල් කියන්න පුළුවන්ද? මාව මේකට යොමු කළේ මෙයා කියලා. එහෙමයි ස්වාමීනි. එක වචනයක් කියලා නෑ ඒ අන්මුලමාල උත්තරයන් වහන්සේ. එහෙමයි. ඒකයි ඉතින් ගුරුවරයෙක් ඇසුරු කරගෙන වාසය කරන්න කියනවා. නිවන් මාර්ගය යන්න. තනි තීරණ වලට එන්න එපා කියලානේ මේ කියන්නේ. යටහත් වෙන්න කියලානේ කියන්නේ. අවවාද ලබන්න කියලානේ මේ කියන්නේ නේ. ඒකයි. ස්වාමිනේ එතනදී අපිට ගුරු ස්වාමින් වහන්සේ ලෙස අප වික්ෂුන් වහන්සේ පැවිදි කරන ස්වාමින් වහන්සේද උපසම්පදාව සම්මාදන් කරන ඉස්සර දැන් පැවිදි කරන ස්වාමින් වහන්සේට කියන්නේ උපාධ්‍යයන් වහන්සේ. එහෙමයි ස්වාමීන් ගුරු හරුකම් දෙන ස්වාමීන් වහන්සේට තමයි ගුරු ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට සමහර තැන්වල තියෙනවා මේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා දෙනවම එක නමක් වෙනවා. එහෙමයි ස්වාමීන්. සමහර තැන්වල දෙනමක් වෙනවා. ස්වාමීනි උන්වහන්සේලාගේ අසුර නොලැබුණු කල්ලි උන්වහන්සේ අපවත් වෙලා වූ එවැනි අවස්ථාවක භික්ෂුන් වහන්සේ, කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් දැන් අපි ශාස්ත්‍රුන් වහන්සේ පිරිනවම් පාලා ශාස්ත්‍රුන් වහන්සේ විදිහට ඒ ධර්මයේ සලකනවානේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ ගුරුවරයා නැතිකොට ගුරුවරයාගේ අවවාද සීකත යුතුයි. එහෙමයි ස්වාමීනි. හැබැයි ගුරුවරයා ජීවත් වෙලා ඉදීමුත් අවවාද සී නොකළොත් ගුරුවරයා නැති කාලයක කෙසේනම් සිහි කරන්නද? නේ. එතකොට සමහරලාට කෙනෙකුට හිතනොත් හොඳයි ගුරුවරයා නැති වෙච්ච එක කියලා ඒ අය ඇතු වෙන්නේ කොහොම අර සුභද්‍රගේ අභද්‍ර වචනේ. ඒ සෙට් එකට තමයි. අනේ ස්වාමිනේ මේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිතරම අසජී ස්වාමීන් වහන්සේ වැඩට වන්දනා කරගෙන හැමයි සර්. හරි පුදුමයි මහත්යන් නිවන් මාර්ගනේ. ඒ උත්තරමේ ගුණධර්ම දිනු කරපේක. බලමු වඳුරන්ගෙන් දෙවෙනි අංගේ කොහොමද? අවසරයි ස්වාමීන්. තවද මහරජාණනි වඳුරා ගසෙහිම හැසිරී. එහිම සිටී. එහිම වාඩි වෙයි. ඉදින් නිින්දට බැස ගන්නවා නම් එහිම නිඳයි. එහිම රාත්‍රියත් ගත කරයි. එහෙමයි. වඳුරා ගහ උඩමයි ඉන්නේ කියන්නේ. ආන් ඒ වගේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් වන සෙනසුන්හි වාසය මුල් කොට සිටිය යුත්තේ. වනෙහි සිටීම, සක්මන් කිරීම, හිඳීම, සයනී කිරීම පැවැත්විය යුත්තේ. එහිම නිදාගත යුත්තේ. එහිම සතිපට්ඨානයේ නැමැති අමා බොජුන් වැළඳිය යුත්තේ. මහරජාණන් වඳුරාගේ මේ දෙවෙනි අංගයේ ගත යුත්තේ හුද්ධ කලාව ගැන කියන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් හැබැයි මේ බලන්න මේ මේකෙම තියෙනවා. මේකෙම තියෙනවා ගුරුවරයා යටතේ ඉන්නවා. හුද්ධ කලාවෙත් ඉන්නවා. දැන් හුදකලා ජීවිතයක් ඇති කර ගැනීම අද කාලේ තියෙන අමාරුව. එහෙමයි ස්වාමීනි. අමාරුව. ඒ කියන්නේ අපි කියමුකෝ කැලේක වනයේක හඳුනනමක් ඉන්නවා කියලා. ඒ කොහින් හරි රිංගගෙන යනවනේ. අඩුම තරමේ මේ අර මොකද GPS මේ මේ මැප් එකකින් හරි බලනවා. ඉන්නවද කැලේ කියලා. ඊට පස්සේ කැලෙන් එළියට ඇදගෙන ඇවිල්ලා ප්‍රකාශයක් ගන්නවා. ඔහොමනේ අද කාලේ තියෙන්නේ. ඉතින් හරි 아무තු ලෝකයකට අපා සබන්ත සිද්ධ වුණා. ඒ නිර්වාණ ප්‍රතිපදාව නිවන පුරුදු කරපු ලෝකෙන් ඈතකට යන්න සිද්ධ වුණා. ඔය අතරත් ගුරු ඇසුරක් නැතුව ධර්ම දින ඉගෙනගෙන නැතුව බුද්ධ වචනේ පැත්තට හැරෙන්නේ නැතුව වන වැදුන අය තම තමන්ගේ මත මතාන්තර කියාගෙන ගියා. තමන්ට පෙනෙන දැනෙන දේවල් කිය කියා ගියා. දෘෂ්ටි වලටම බැසගත්තා. ඉතින් ලේසි නෑ. ඊට පස්සේ මහරජාණෙනි ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වදාළා. සක්මන් කරන්නේ නමුත් සිටින්නේ නමුත් හිඳින්නේ සයනේ කරන්නේ නමුත් වනෙහිම ඒ කිරීම භික්ෂුවට හොබනේය අනන්ත ගුණ ඇති බුදුරජුන් විසින් වනයේ සිටින භික්ෂුවම වර්ණනා කරන ලද්දේ එහෙමයි සුද්ධකලා භික්ෂුව වර්ණනා කරේ ඉතින් මේ යුගයේ ඉතින් ආය කවදාහනම් ඇති කරගන්නද කියලා අපිටත් කරුණු කාරණා සිහි වෙනවා ස්වාමීනි අරහත් මාර්ගයට ඊතරම්ම හුදකලාවත් වැදගත් වන්නේ. ඉතින් මේකේ තියෙනවානේ හුදකලාවේ අමා අමා අමා රසය වළඳන්න කියලා. එහෙමයි ස්වාමී. මේ තියෙන්නේ. ඒකේ තියෙනවා සතිපට්ඨානයේ නැමැති අමා බොජුන් වැළඳිය යුත්තේ. එහේ. ඒ හුදකලාවේ තමයි සතිපට්ඨානයේ නැමැති අමා බොජුන වළඳන්න තියෙන්නේ ස්වාමීනි. ඉතින් ඒ නිසා අද කාලය ගැන අපි ඉන්න තැන ගැන අපි ගොඩාක් තේරුම් ගත යුතුයි. ජනි ජනයා ඇසුරු කරගෙන මේ ලෝකයේ අද සැකසීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අමා බුදුන් වැළඳීම ඈතක් වෙනවා. ස්වාමීනි ඉන්ද්‍රිය සංවරය තුලත් යම් හුදකලාවක් අපිට ඇති කරගන්න හැ අවස්ථාව තියෙනවා. පුළුවන් දැන් හුදකලාව නැති වෙන කචකචින්. එහෙමයි සාමි. ඒ වගේ නොයෙක් දේවල් බලන්ට යන්ට ඇසේ තියෙන චක්කුලෝල බව නිසා එහෙන් බල බලා යන්න තියෙන පාදලෝල ඇවිදින්න තියෙන තැන් තැන් වල ඇවිදින්න තියෙන ආසාව. එහෙමයි. ඕවත් එක්කම ඉතින් අර හුදකලාව නැති වෙලා යනවා. එහෙමයි සාමි. ඒකයි දැන් ඔය මට මතකයි ලොකු ස්වාමීන් වහන්සේ දවසක් කිව්වා ඉස්සර හිටියා කියලා හාමුදුරුවෝ නමක් කොණ්ඩඤ්ඤ කියලා. මේ මෑත භාගයේ. එහෙමයි. ඒ හාමුදුරුවෝ අවුරුදු 55ක්ද කොහෙද ඒ ආරණ්‍යයෙන් එළියට වැටලා නැහැ. එහෙමයි. එහෙම හොදකලාවක් පවත්තලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ මේ උපමා ගන්න කියනවා ඊළඟටත් කාරණාවක් තියෙනවා අපි ඊට කලින් අවසරයි ස්වාමීනි අපිට විරාමය ලබා ගන්න අවස්ථාව දෙන අවසරයි ස්වාමීනි අපි කතා කරන්නේ දුනේ නිර්වාණ මාවත දිනු කරගන්න හුදකලාව අවශ්‍යයි කියලා. එහෙමයි ස්වාමී. ජනේ ජනයාගේ වීමීම අවශ්‍යයි කියලා. එතකොට ඒ ඒක ගන්ධ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දවසක් මහවණේට වඩිනකොට ඒ මහා මිනිසු අවට ගම් වල මිනිසු දැක දැනලා උන්වහන්සේට දානෙම හදාගෙන මිනිසු දෙනවා. සබ්බේලි. ඉතින් මට මතක හිටින් නාගිත නාගිත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්නේ භාග්‍යතුන් වහන්සේ අහන නාගිත මොකද්ද ওই සම්දේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වනයේට වෙලා කියලා දැනගෙන මිනිස්සු එනවා කියලා කිව්වා. ඉතින් නාගිත යසස ලාභ කීර්ති ප්‍රශංසා සත්කාර සම්මාන සමග මා එක් නොවේවා. මාහා ඒවා එක් නොවේවා කියලා. කියනවා කරුණු කාරණා ගොඩක් විස්තර කරලා කියනවා නාගිත මේ හුදකලාවේ පාඩුවේ ඉන්නකොට ඉස්සරහින් ගමනක් යනකොට උනන් ඉස්සරහින්ම කවුරුත් නැත්තම් පිටිපස්සිනුත් කවුරුත් නැත්තම් පාඩුවේ වැසිකිලි කැසිකිලි හරි කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ නාගිස නාගිත මහරහතන් වහන්සේ දේශනා කරන ස්වාමීනි අනේ භාග්‍යතුන් වහන්සේ යම් තැනක නම් එතෙන් මිනිස් වෙනවා නේද? මහා වර්ෂාවක් ඇදහැලෙනකොට ඒක පහත් තැනකින් ගලාගෙන යනවා වගේ භාග්‍යතුන් වහන්සේ දෙසටම මේ ජනි ජනය නැමිලා ඉන්නවා. ඉතින් ඒ වගේ එතකොට සමහර වෙලාවට සමහර භික්ෂුන් වහන්සේලාට ඒ වගේම නිවනේ හැසිරෙන උත්සාහ කරන අයට ජනී ජනයා ඔහු කිරේ නැමිලා ඉන්න පුළුවන්. නමුත් හුදකලාව හිතේ තියාගෙන ජීවිතේ මේ ජනී ජනයා පිරිවරාගෙන ඉන්න එක නෙවෙයි ජීවිතේ. හුදකලාවේ දියුණු කළ යුතු ගුණධර්ම තියෙනවා කියලා ඒ අරහත් මාර්ගයට හිත පහදවගෙන යම්කිසි භික්ෂුවක් ඉන්නවනම් ඒකත් අද කාලේ හැටියට ශ්‍රේෂ්ඨයි කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. හුදකලාවට කැමැත්ත. එහේ. ඊට පස්සේ මෙතන මතක තියාගන්න ඕනේ ඒ කාරණාත් එක්කම ගුරු ඇසුර ගැනත් කිව්වා. එහෙමයි ස්වාමීනි. ගුරුවරයා ඇසුරු කරගෙන වාසය කරනවා. ගුරුවරයාගෙන් වෙන්ව හුදකලාවක් අර්ථවත් වෙන්නේ නැහැ නේද ස්වාමීනි? එහෙම එකක් නැහැ. එහේ. ස්වාමීනි ගුරු ඇසුරෙන් වෙන්ව හුදකලාවක් නැහැ කියන කාරණාව අර්ථවත් වෙන්නේ නේද ස්වාමීනි? ඒක තමයි ඒ කියන්නේ ඒ හුදකලාවින්ට ඒ භික්ෂුව වුණත් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගුණධර්ම ගුරු ඇසුරක ඉඳලා ගුණධර්ම දියුණු කරගෙන ඒ ප්‍රතිපදාවට හුරු නොවිච්ච හුරු නොවිච්ච කෙනෙක් මහවණේට ගියොත් එහෙම මහවණේ විසින් ඔහු ගිල ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් උපාලි ස්වාමීන් වහන්සේට මහවණේට යනකොට හරියට අවවාද කළා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් දේශනා කළා තියෙනවා උපාලි සංඝයාතරම සිටින්න සංඝයාතරම සිටින්න එහෙමයි මේකයි ගුරු ඇසුරකින් මනාව හික්මෙලා හිත බොහෝසේ සංවර කරලා පාරිශුද්ධ සීලේක මනාව පිහිටලා ඊළඟට හොඳට යෝනිසෝ මනස්කාරයේ තියෙන කරුණු කාරණා තේරුම් බේරුම් කරගන්න පුළුවන් එහෙමයි අවම ගුරුවරයා යටතේ අවුරුදු 5ක්වත් ඉඳලා ගුරුවරයා විසින් සතුටු වෙනවා ජීවිතයක් ගුරු මේ හුදකලාවේ තනි වාසය කිරීමක් ගැන බුද්ධ වචනේ දෙනවා. පිරිස අතර සිටින කෙනා වුණා පිරිස අතර ඉදිද්දී එයා හුදකලා වෙනවා. කියන්නේ අනිත් අයගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගන්න නැති. හැමතැනම තියෙන වංගුම් හොයන්නේ නැති. පාඩුවේ කියලා වතක් පිළිවෙතක් කරලා සංඝයාට අප උපස්ථාන කරලා ඇවිල්ලා පාඩුවේ තමන්ගේ වැඩේ කරගන්න. ඕහු හුදකලා අය. ඉතින් සමස්තයක් වශයෙන් ගන්නකොට ඇත්තටම කතා කරලා බලනකොට මේ කියන තරම් හුදකලාවක් නම් අද කාලේ නැහැ. මේ කියන විදිහේ වනාන්තරවල වාසය කිරීමක් මේ විදිහට අද කාලේ හොයාගන්න අමාරුයි. වනයේම වාසය කරන භික්ෂුන් වහන්සේලාත් වැඩි ඉන්නවා. උන්වහන්සේලාගේ හුදකලාවට අපි ගරු කරනවා. ඉතින් කෙසේ නමුත් ඒ අරහත් මාර්ගය ගැන මේ කියන කරුණු කාරණාවට අපි පහදින්න ඕන. මේ තියෙන්නේ මේවා අපි තුල තියෙනවද නැද්ද කියන ඒවා හොයනවටත් වැඩිය පහදින එක වටිනවා කියලා මේ කියන්නේ. එහෙමයි ස්වාමී. ඊළඟට තියෙනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ ලබුවැලෙන් ගත යුතු එක් අංගය කුමක්ද? මේක සමුද්ද වර්ගයේ ආරම්භ වෙන්නේ අපි 80 වෙනි පිටුව දැන්. ස්වාමිනී නාගසේනයන් වහන්සේ ලබු වැලෙන් ගත යුතු අංගය මොකද්ද? මහරජාණන් ලබු වැල තන ගස් වේවා, දර වේවා, ලී වේවා දඬු වලින් එල්ලීගෙන ඉහළට වැඩියයි. එහෙමයි ස්වාමී. තේරෙනවද? ලබු වැල දැකලා නැත්නම් වට්ටක වැල, නැත්නම් බොංචි වැල. එහෙම ඒ වගේ එල්ලීගෙන උඩට යනවා. ඉතින් ආන්නේ වගේ මහරජාණන් පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් අරහත්ත්වයේ පිණිස කුසල් වඩනු කැමැති මනසින් සමත විදර්ශනා අරමුණක එල්ලීගෙන අරහත්ත්වයට කුසල් වැඩි යුත්තේ මහරජාණෙනි ලැබුවැලෙහි මේ එක් අංගයේ ගත යුත්තේ අරහත්ත්වයේ පිණිස කුසල් වඩන්න කැමති කෙනා සමත විදර්ශනා භාවනා අරමුණක එල්ලීගෙනම තමයි ප්‍රඥාව දියුණු කරගන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. සමත අරමුණක් වෙන්න සමත අරමුණක් කියලා කියන්නේ යම් කුසල් අරමුණකින් හිත එකඟ කරන එකට. විදර්ශනා අරමුණ කියන්නේ එහි යථා ස්වභාවය අවබෝධ කරගන්න එකට. යථා ස්වභාවය විදිහට අවබෝධ වෙන්නේ ඇතිවීම නැතිවීම. එහෙමයි. අනිත්‍ය. එහෙයි. හේතු බල දහම. එහෙයි. වෙනස් වෙන ස්වභාවය. එහෙමයි. වසඟේ පැවැත්විය නොහැකි බව. එහෙමයි. සෝ සැපයක්, ස්ථිරසාර සැපයක් හෝ ඊළඟට මේක සුභයි කියන්නකෝ එහෙම දෙයක් නැති බව. ඒක තමයි යථාර්ථයේ විදිහට තියෙන්නේ. ඒක විදර්ශනාව. එතකොට ඒක කෙල්ලිලා තමයි යන්න තියෙන්නේ. දැන් මෙතන දේශනා කරනවා ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ තෙරපාණන් වහන්සේ මේ වදාලා. යම්සේ ලැබුවල තනගස් දරලි ආදීන් දැල්ලෙන් දල්ලෙන් යෙල්ලි ඒ ඇසුරු කොට තව උඩට වැඩෙයිද එසේම අරහත්වයට කැමැති බුද්ධ පුත්‍රයා විසින් ඒ අරහත්වය වෙනුවෙන් සමත විදර්ශන ආරමුණකම එල්ලි ඉදිරියට කුසල් වැඩි යුත්තේ එහෙමයි ස්වාමීන් දැන් සාමාන්‍යයෙන් ඒකට පුරුදු වෙන්න ඕන සමත ආරමුණක් විදර්ශන ආරමුණක් පුරුදු කරගෙන ඒකෙන් එල්ලිලා යන්න එහෙයි ඒක සමහර වෙලාවට දැන් සාමාන්‍යයෙන් අසුබ භාවනා වඩනකොට සමහර අයට අසුභ භාවනා වඩනකොට සමහර ශරීර කොටස් ගැන වැඩිපුර දැනෙනවා වැඩි. එතකොට ඒක යාව වැඩිපුර මේ මානසිකාර කරනවා. ඒ කියන්නේ යාගේ හිත පිහිටන්නේ ඒකත් එක්ක. එහෙමයි ස්වාමීනි. දැන් ඒක මේ වගේ එකක්. දැන් සමහර වෙලාවට අපි කෙනෙක් දැක්කට පස්සේ නිතර යාගේ හිනාව මතක් වෙනවා. එයා බලන විදිහ. ඒක යාගේ කොණ්ඩේ. එයාගේ මූණ, ඒක ගමන. ওই වගේ එකක්. ඒතකොට ඒ නිතර ඒක මානසිකාර වෙන්නේ. ඒකත් එක තමයි යාගේ රාගය හෝ ද්වේෂය හෝ එක්කෝ ඒකයාගේ මුලාව හරි වැඩෙන්නේ ඒ අරමුණත් එක්ක. එහෙමයි. ඒ වගේ තමයි භාවනා අරමුණක් අපි කියමු අනිත්‍ය භාවනාව කරද්දී. ඇස කන නාසය දිව කය අනිත්‍ය වශයෙන් වඩද්දී. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන විදියට වඩද්දී සමහර එකක් ගැන වැඩිපුර ප්‍රකට වෙනවා ඒ භාවනා අරමුණේ යමක් ගැන වැඩිපුර ප්‍රකට වෙනවා ඒක ඒක ප්‍රකට කරව ගන්න ඕනවා. ඒක දැන් සමහර වෙලාවට අපේ සීමාවක ඉන්න හොඳ නැහැ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහම අනිත්‍ය විදිහට වඩන්න ඕන. ඒතකොට මේක දැන් වැඩුව ඇති ඊළඟ එකට යන්න ඕන. එහෙම නෙමෙයි. මේක මේ ගණන් හැදිල්ලක් නෙමෙයි මේ භාවනා කරනවා කියන්නේ ස්වාමීනි. එතකොට මේ මේ යම් දෙයක් වැඩියෙන් ප්‍රකට වෙනවාද ඒ ප්‍රකට වෙන දේම ප්‍රකට කරගන්න ඕන. ස්වාමීනි ඒකෙන්ම මාර්ගය වැඩි වෙනවද? ඔය ඒකෙන් එල්ලිලා යන්න ඕනේ නෝඩට. එහෙමයි සාර. ඒ කියන්නේ සමත එකඟ එයාගේ හිත එකඟ කරනවානේ. ඒකනේ සමතේ. ඒ සමතේ ඇතිවන තැන සිත එකඟ කරන තැන එල්ලෙන්න ඕන. එල්ලීලා උඩට ප්‍රකට වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ භාවනා අරමුණෙන් හිත සමාධිමත් වෙලා හොඳට හිත සමාධිමත් කරනවා. සමාධිමත් කරලා ඒකේ යථා ස්වභාවය විමසන්න ඕන. එහෙමයි සාමි. අපි මොකක් හරි මේකේ ඇත්ත ස්වභාවය හොයන්න මොකක් හරි අල්ලගන්න බෑ. එහෙමයි. ස්වාමීන් මහත්මයා යමක් මතකද අපි මේ වැඩසටහන මුලින් පටන් ගන්නකොට කිව්වා සමතරමුණෙන් කරන්නේ මනස්කාරයෙන් කරන්නේ මේ අල්ලා ගන්නවා. එහෙමයි ස්වාමීන්. මේක හොඳට අල්ලා ගන්නවා. ප්‍රඥාවෙන් තමයි මේක කපලා දාන්නේ. විදර්ශනාවද ප්‍රඥාව? ඔව් විද විදර්ශනාව. ඒකෙන් තමයි මේක කරන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය විදර්ශනාව වඩන්න ගියත් කෙනෙක්ගේ විදර්ශනා භාවනාවක් විදිහට වඩන්න යනකොට ඉස්සෙල්ලා වැඩින්නේ සමතේ. එහෙමයි ස්වාමීනි. සමතේ තමයි විදර්ශනාවක් විදිහට වඩන්න ගියාම බොහෝ විට අද කාලේ සමතේ වැඩින්නේ. ඒ කියන්නේ ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි කියලා වඩනකොට ඒ වචන තුල හිත එකඟ වෙනවා. ඒකකොට ඒ වචන සමතේ. ඔව් ඊට පස්සේ ඒක සමතේට හැරෙන්නේ. එතකොට ඒකේ යථා ස්වභාවය යම් මොහතක නුවණින් දකිනවද? ඒ මොහත තමයි යාගේ විදර්ශනා ඥානය. එහෙමයි. ස්වාමීන් අරහත්ත්වයට දක්වාම විදර්ශනාව පවත්න්න වෙනවද? අරහ ඉතින් ඒ සමත විදර්ශනා දෙකෙන් එල්ලිලා අර වැල උඩට යනවා වගේ එහෙමයි. ඉහළ මාර්ගඵල කරාම යන්න තියෙන්නේ සමත විදර්ශනා දෙකේ එල්ලිලා. එහෙමයි ස්වාමීන්. එතකොට හිත ඒකඟ කරන්නත් ඒකේ යථා ස්වභාවය අවබෝධ කරන්නත් තමයි මේ සෙල්ලම් ඔක්කොම කරන්නේ. එහෙමයි ස්වාමීන්. ඒකට තමයි මෙච්චර මහන්සියක් ගන්නෙ. මේ එක එක සත්ව සිව්පාවන්ගෙන් ජීවිතවලින් උදාහරණ අරගෙන නිහතමානී වෙවි ලද දේ බෙද බෙදා ප්‍රතිවේක්ෂා කරමින් සංසාර ගැන කල්පනා කරමින් මේ ඔක්කොම කරන්නේ හිත සංසිඳවා ගන්නටත් යථා ස්වභාවය අවබෝධ වෙන්නත්. එහෙමයි. ස්වාමීනි අර මේ එක අවස්ථාවක පින්වත් ස්වාමීන් වහන්සේ නමකට අදහස් පහළ වෙනවා කියලා අපි අහලා තියෙන තැන මේ මගේ ඉතුරු කෙලෙස් ප්‍රහාණය මේ බ්‍රහ්ම ලෝකයේදී සිදු කරගන්නවා කියලා හිතට මේ යම් ප්‍රමාදයක් ඇති වෙනවා. ඔව් ඉතින් මේ බුද්ධ ශාසනය එකම එක්කෙනාට වෙච්ච දෙයක්. එහෙමයි ස්වාමී. එතනදී ස්වාමීන් වහන්සේ වහන්සේ ඒ කාරණාව මේ මේ නිග්‍රහ කොට වදාලා නිසා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේට එහෙමයි. අරහත්ත්වයටපත් වෙන්න පින තියෙනවා. කුසලයේ තියෙනවා හැකියාව තියෙනවා. ඒක දකින්නේ බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමී. එතකොට මේ හැකියාව තියෙන කෙනා එහෙම හිතපු එක එයාට ප්‍රමාදයේ පිණිස පවතිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භවයට නිග්‍රහ කොට වදානවා. එහෙමයි ස්වාමී. එතකොට ඊළඟට තියෙනවා ස්වාමීනි නෙළුම් මලෙන් පියුමින් අංග තුනක් ගන්නට ඕන කියලා වදාලා කුමක්ද ස්වාමීනි එක මහරජාණෙනි ප්‍රියෝම ජලෙහි හටගෙන ජලෙහි වැඩි ඉහළට පැමිණ ජලෙහි නොතැවරී සිටි. ඒ වගේම මහරජාණන් පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් දායක පවුල් කෙරෙහිද ප්‍රත්‍යලාභ කෙරෙහිද යස පිරිවර කෙරෙහිද සත්කාර සම්මාන කෙරෙහිද සිව්පසේ කෙරෙහිද හැම තැනදීම නොතැවරී සිටිය යුත්තේය මහරජාණෙනි පියුමේ ඇති මේ පළමු අංගයේ ගත යුත්තේය එහෙමයි ඕන්න නිවන් දකින්න කැමති නම් ලාභ සංස්කාර ලැබෙද්දී කර්ත්‍ය තමා වට කර ගනිද්දී රංචු ගැහිලා පින්කම් කරද්දී රංචු ගැහිලා බනහන් තෙද්දී තා ඔයා හොඳයි ඔයා හොඳයි කියලා ගුණ කියද්දී වර්ණනා කරද්දී තෑගි භෝග ලැබෙද්දී පුඩ පුද පඳුරු ලැබෙද්දී සිව්පසේ ලැබෙද්දී ඒ කිසිවක් හා නොතැවරී ඉන්න ඕන නෙළුමක් වතුරෙන් උඩට මතු වෙලා තියෙනවා වගේ. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි හරි මේ මහත් වූ ව්‍යායාමයක් කරගන්න ඕන නේද මේ කාරණාවන් කොහොම මේ මේ එතකොටම හිතෙන්නේ නැද්ද මේ වාගේ අයනම් නිවන් දකි කියලා හිතෙන්නේ නැද්ද එහෙමයි ස්වාමීනි මේ වාගේ අයනම් නිවන් දකිනවා ඒකාන්ත කොටේ අරහත් මාර්ගයමයි කියලා කෙනෙකුට හිත පහදව ගන්න පුළුවන් නේද දැන් අද කාලේ කැමති තැවරෙනවටනේ තැවරෙනවාට කැමති අර එක හාමුදුර නමකට මහත්තයෙක් මේක ඉස්සර කතාවක් මේ මේ නාය මේ බණකට නායක හඳුනනවා කියපු කතාව මේ මේ නායක හඳුර කිව්වා ඉස්සර හඳුර නමකට මේ එක මහන්තේ මේ මහිත රුපියල් ලක්ෂයක් හරි වගේ ලොකු ගාණක් ඒ කාලේ හැටියට ගෙනල්ලා නායක හඳුරෝ ඉදින් තියලා මේ වැඳලා වැඳලු නායක හඳුරෝ සූපත් වේවා මහන්තේ සූපත් වේවා කියලා මේ කියනවා. ඊට පස්සේ එච්චරයි. ඉතින් ඊට පස්සේ නායකහඳුර හොඳයි මහත්තයා කියලා පොත් බල පොත් බල බල ඉඳලා. ඉතින් ටිකක් වෙලා මහත්තයා තින්දලා. ඊට පස්සේ ආපහු එළියට ගිහින් හැරිලා කියලා හාඳුනේ ඔබ වහන්සේ හරි හාඳුන නමන්නේ. මේ පුදුම හාඳුන නමන්නේ. ඉතින් පින් අනුමෝදන් කරන්න උත්තර රුපියල් ලක්ෂයක් තියෙනවා. පින් අනුමෝදන් කරන්න ඕන. මහත්තයා මහත්තයා පින් දෙන්න මට. ඇයි ඒ? දැන් මේක ගත්තට පස්සේ මම මේක රකින්න ඕන. මේකෙන් වැඩ කරන්න ඕන. මේ කරදර ගොඩන්නේ මහත්. කරදර ගොඩන්නේ මම දැන් ගත්තේ. ඒ නිසා මේක බාර ගත්තට මන පින්දෙන්න කිව්වලු. එහෙමයි. ඒක ඒ කාලේ වෙච්ච කතාවක වෙන පන්සලක නායක හඳුනනවා කිව්වේ. එතකොට මේ නමුත් මේ බලන්නේ මිනිස්සු කැමති. මිනිස්සු කැමති ඒකට ප්‍රශංසාව එනවට. ඉතින් ගිහි පැත්තෙත් පැවිදි පැත්තෙත් දෙපැත්තම. ඉතින් ඒ නිසා ඉස්සර තියෙනවා මේ පෞල් සහ සම්බන්ධ නොයැලෙන ගතිය. එක ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 12ක් එක ගෙදරකින් දානේ වළඳලයි. ඊට පස්සේ මේ ලංකාවේ ඊට පස්සේ ඒ ගෙදර දවසක් ගෙනිගෙන හවසක ඊට පස්සේ මොකුත් නැහැ. ගේ ඉතින් බඩු ටික අර අම්මා ඔක්කොම එළියට දැම්මා. ඊට පස්සේ පිදුරු ගේ ගිනි ගත්තා. උදේ පාන්දර මුන්දෑ දන්නවා මේ හාමුදුරුවෝ පින්ඩ පාත වඩිනවා කියලා. ඉක්මනට එහෙම මේ මොනවා ටිකක් කරන් දැන් ගේ ගිනිගෙන එළියේ පිළිකන්නේදී අර ගිනිගත්ත දර ටිකක්ම දාලා බඩින්ගක් හරි ගස්සලා දානෙට පූජා කළා. එහෙමයි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ එතනම ආයෙන කේන්දර වළඳලා වැදියා. එහෙමයි. වචනයක් නැහැ. ගේ ගිනිගත්තද මොකද උනේ? හ්ම්. ඉතින් ළඟ පහත මිනිස්සු හොරෙන් බලන් ඉන්නවනේ. උකුසු ඇස් තියෙනවනේ. වටේට කැරකෙන ඇස් තියෙනවනේ. එහෙමයි ස්වාමීන් අංශක 300 ගානටම 380ද 320ද මන් දන්නේ ඒ වටේටම කරකේ 360 නේද 360ටම කරකින ඇස් තියෙනවනේ ඉතින් මිනිස්සු බලාගෙන ඉඳලා ඇවිල්ලා කිව්වා මේ පුදුමයි අරහන්දුර ඇවිල්ලා වළඳලා ගියානේ පුදුම උන්වහන්සේ නමන්නේ මෙහි ගෙදරින් හැමදාම වළඳනවා මේ මොකක්වත් ඇහුවෙවත් නැහනේ කියලා ඊට පස්සේ කිව්වා මේ ඔයාලා බලාපොරොත්තු වෙන උන්වහන්සේලා ඔයාලා බලාපොරොත්තු වෙන්න මගේ ආර්යයන් වහන්සේ මට උතුම් කියලා ඒ දායකයා ඒ උපාසිකාවනි වෙලෙත් යන චීටස් ඒක දැන් ගොඩාක් අය ලාභ සත්කාරයට යට වුණාට පස්සේ ආවාස මච්චරියනෝ කුල මච්චරියනෝ ආවාස මච්චරිය ආවට පස්සේ ඒ ලාභ සත්කාරත් එක්ක ඒ ආවාසෙම තමයි ඉන්න කැමති. මේක මගේ එක. ඊට පස්සේ පරම්පරාවෙන් ඒ විහිර යනවට. ඒතර පරම්පරාවෙන් එහි විහිර යනවට ඊළඟට ඒවට කැමති වෙනවා. ඊට පස්සේ මම්ම මේකේ ඉන්න ඕන. එහෙමයි. ඒකට ඒක අතාරින්න කැමති නෑ. බින්ගක්වත් යනවට කැමති. එහෙට මෙහෙට වෙනවට කැමති නෑ. එහෙමයි. ඒකට ඒ ආවාස මච්චරිය ආවට පස්සේ ඒ වගේ කෙනෙක්ගේ හිත බලවත් එක බැඳුනොත් මැරිලා ගිහිල්ලා ප්‍රේතෙක් වෙනවා. ප්‍රේතෙක් කියලා අටුවාවේ තියෙන්නේ ප්‍රේතෙක් කියලා උපදිනවා කියන්නේ මහත්තයා ඒ ඒ ආවාසයේ අතුගාලා කුණු දාන තැන. ඊට පස්සේ ඒ ප්‍රේතයාගේ ස්වභාවය තමයි කියනවා අර කුණු ඔක්කොම අතුගාලා කුණු ටික දැම්මට පස්සේ ඒ කුණු ටික අරන් ඔළුවට දාගෙන ඉහ ඉහ විහෙර වටේ යනවලු. එහෙමයි ස්වාමීනි. අර ආවාසයට තිබ්බ ආසාව අර ආවාසේ කුණු ටික ඔළුවේ දාගෙන යන പ്രേත ජීවිතයක් ඇති වෙනවා කියන්නේ. දැන් අපිට පේන්නේ කුණු ගත්තට. දැන් උදාහරණයක් කියන්නකෝ දැන් ළමයි ළමයි දන්නවා අපි දැන් ඔන්න මොකක් හරි කම්පියුටරෙන් හරි වෙබ්සයිට් එකකින් හරි අපි ෆොටෝ එකක් කොපි කරලා ගන්නකොට අපිටත් ෆොටෝ එක එනවා තිබ්බ තැන ෆොටෝ එක තියෙනවා. ඒ වගේ තමයි අර പ്രേතයා අර කුණු ගොඩෙන් ලොකු කුණු ගොඩක් ඔළුවට දා ගන්නවා. අර කුණු ටිකක් තියෙනවා. එහෙමයි ස්වාමී. පැහැදිලිද? ආන්නේ වගේ. එතකොට ඊළඟට තියෙනවා කුල මච්චරිය. දැන් අර 10ක පවුලේ මේ ආලා මගේ කට්ටිය කාටවත් කතා කරන්න දෙන්න හොඳ නැහැ. ගොඩාක් තියෙනවනේ. ඔය සාමාන්‍ය ගොඩාක් ඔය කුල මච්චරියත් එක්කනේ අලුතෙන් අලුතෙන් පාන්සල් අසපු ඉදි වෙනවට කැමති වෙන්නේ නැති. මේ 10ක පවුල් බෙදෙයි. ඒකට අපේ කට්ටිය නැති වෙයි. එහෙම අදහස් එනවනේ. එතකොට දැන් අපි ඒ විතරක්ම නෙමෙයි. දැන් මේ 10ක මහත්තයා මගේ මෙයාත් එක කවුරුවත් වෙන හාමුදුර නමක් කතා කරන්න හොඳ නැහැ. වෙන මිනිස්සු ටිකක් කතා කරන්න හොඳ නැහැ කියලා ඈ ගහගෙන ඉන්න දායකයාටම. ඒකට කියනවා කුලමච්චරිය කියලා. එතකොට ඒ වාගේ අය ඒකෙම බැඳුන හිතෙන් මැරුණොත් එහෙම අටුවාවේ තියෙනවා. එයා උපදිනවා කියනවා දායකයාගේ දොරකොඩ පේන තැනක. එහෙම. එතකොට ඒ ගෙදරට මිනිස්සු එනවා පේනවා. එක එක කෙනෙකුට 10 දෙනෙක් එනවා වගේ පෙරේතයට පේනවා. ඒතර බඩපපුව පිච්චෙනවා කියනවා ඇවිල්ලා මොනව ඉල්ලයිද දන්නේ අපේ මහත්තයාගේ. එහෙමයි. එතකොට ඒ ගෙදර මිනිස්සු කනවා. එතකොට පොඩි දෙයක් කනකොට ප්‍රේතයාට දහගුණයකින් පේනවා. එතකොට ඒ ගෙදරින් මිනිස්සෙක් අපි කියමුකෝ මොන හරි දෙයක් දුන්නා කියලා ඒ ගෙදරට. යනකොට අරන් යන්න දුන්නා කියන්නකෝ. අපි කියන්නකෝ අඹ ගෙඩියක් දෙනවා. එයාට පේනවා අඹ ගුණි 10ක් 15ක් දෙනවා පේනවා. එහෙමයි සම්. අයියෝ අපේ ගෙදර මහත්තයාගේ බඩු ටික අරන් යනවා කියලා ඒ හූල්ලල උණුලේ වමන වෙනවා කියනවා. ප්‍රේතය. එහෙමයි සම්. අම්මෝ මේ දායකයන්ට නම් ආසාවල් ඇති වෙන්නම එපා. ඉන්න තැන් වලට ආසාවල් නම් ඇති වෙන්නම එපා. ඒක බොහෝ දුක් සහිත උපත් ලැබලා දෙන එකක්. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා අර මේ නෙළුම් ජලයෙන් උඩට මතුවෙච්ච නෙළුමක් වගේ එහෙමයි. නෙළුම වතුරේ ගෑවෙන්නේ නැහැ වගේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒවත් යසස මිනිසුත් එක්ක ඒ මිනිසුන්ගේ ජීවිත ප්‍රසංසා ලෝකෙන් ගෑවෙන්නේ නැතුව හුදකලාවේ පිවිතුරු ජීවිතයක් හදාගෙන ඉන්න කියනවා. අන්න ඒ වගේ අයන නිවන් දකිනවා කියන්නේ. ඒක තමයි අමාමහ නිවන. ස්වාමීන් අවසරයි මේ උතුම් දහම් පිළිසඳර තවදුරටත් අනුමෝදන් වෙන්න වෙලාව තියෙනවා නම් අපේ ශ්‍රාවක පින්නතුන් නොඅනුමාන වශයෙන් තම අර උපමා තුනක් තිබ්බනේ එකෙන් එකක් අපි කතා කළේ. තව දෙකක් අපි ඉදිරියට කතා කරන්න තියෙනවා. අපිට අවසර ලැබේවා. අපිට ඊළඟ වැඩසටහනේදී ඔබ වහන්සේට පින් දීලා මේ කාරණා දැනගන්න අවස්ථාවේ දේවි අවසරයි ස්වාමීනි. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වයේ දරන ලද්දේ පින්වත් ලලිත් සිරිවර්ධන පියාණන්, අරුණි සිරිවර්ධන මෑණියන්, නයෝමි සිරිවර්ධන සොහයුරිය, රයන් සිරිවර්ධන පුතුණුවන්, ජී.එස්. සිරිවර්ධන සීයා සහ දයා සිරිවර්ධන ආච්චි අම්මා ඇතුළු සිරිවර්ධන පවුලේ පින්වත් හැමදෙනාම විසින් මේ පින්නතුන්ට උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු අවසරයි ස්වාමීනි. ඔව් මහත්මයා. අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳ සඳහා දායකත්වයෙන් දරන්නේ පින්වත් ලලිත් සිරිවර්ධන පියාණන්, අරුණී සිරිවර්ධන මෑණියන්, නයෝමි සිරිවර්ධන සොහයුරිය, රයන් සිරිවර්ධන පුතා ඒ වගේම ජී.එස්. සිරිවර්ධන සීයා සහ දයා සිරිවර්ධන ආච්චම්මා ඇතුළු පවුලේ සියලු දෙනා වෙනුවෙන් මේ හේතු විදියට දක්වලා තියෙනවා 21 වෙනි ජන්මදිනයේ සමරන රයන් සිරිවර්ධන පුතාන පුතාට ආශිර්වාද කරන්නට මූලික කරගෙන තිබෙනවා. ඉතින් බොහෝ පිනක් රැස් කරගන්නවා අර අපි මේ පහදින්න තියෙන අනේ මේ රහතන් වහන්සේලා මෙහිම මාවත පුරුදු කළා. පුරුදු කරන මාවත උච්චර පිවිතුරු වෙනා රහතන් වහන්සේගේ ජීවිතේ කොච්චර පවිත්‍රද? එහෙමයි ස්වාමීනි. නේද? පහදින්න තියෙන එකනේ. මම දැක්ක ලස්සන කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් මට පේනවනේ මිනිස්සු වයින් හාමුදුරුවන්ට. එහෙමයි ස්වාමීනි. ඕන තරම් වැරදි කියයි හාමුදුරුවන්ගේ. නමුත් ওই බයින මිනිසුන්ගෙන් රහතන් වහන්සේලාගේ ගුණ ගුණයක් අහන්නකො බලන්න. අපිට සතුටුයි අපේ මහානකම ගැන. මට හාමුදුරුවන්ගේ වැරදි කියන්න කිව්වොත් මට නම් විනාඩි 5ක්වත් වැරදි කියන්න බෑ. මම දන්නේ නැහැ. හැබැයි මට කිව්වොත් එහෙම රහතන් වහන්සේලා ගුණ කියන්නේ කියලා මම පැය ගාණක් රහතුන්ගේ ගුණ කියන්නම්. එහෙමයි ස්වාමී. අපි හාමුදුරුවෝ වෙලා එහෙම ගිහි මිනිස්සු හාමුදුරන්ගේ ඇදේම හොය හොයා ඉන්නවා. නේද? එහෙව් ලෝකයකට රහතන් වහන්සේලාගේ ජීවිත ගැන පහදින්න, සංඝයාගේ ගුණ ගැන පහදින්න මේ පින්වතුන් මේ කරන ධර්ම දානේ බොහෝ කාලයක් හිත සුපිනිස පවතිනවා. සංඝයාගේ ගුණකඳ, ඒ වගේ මේ ශ්‍රද්ධාදී ගුණ ධර්ම ලෝකයට බොහෝ කාලයක් පවතින මේ දින ධර්ම දාණය වෙනුයි මේ රයන් පුතා ඇතුළු ඒ ඇත්තන්ට දීර්ඝායුෂ පිණිස පවතිනවා. සැපේ පිණිස පවතිනවා. ඉතින් සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සිංහල ජාතිය බුද්ධ ශාසනය මේ ලක්දෙරණ සුරකීවා. ලක්දෙරණ සිංහල ජාතිය බුදු සසුන රකින රකින සිංහල අභිමානවත් නායකයෙක් මේ ලක් දෙරණට පහළ වේවා. ඒ වගේම මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා. අරුණේ සිරිවර්ධන මෑණියන්ගේ නමින් වසර 37කට පෙර මිය ගිය ඩයස් සිරිවර්ධන පියාණන්ට වසර 7කට පෙර මිය ගිය ෆ්ලෝරන්ස් සිරිවර්ධන මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ කවුරුත් නම් මේ පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝසැපේ වේවා. පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සකල සංගරුවනට අනගාരികා මෑණිවරුන්ට මේ පින් ඒ වගේම පැවිදි අපේක්ෂිත දූ පුතුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම 21 වෙනි උපන්දිනයේ දෙන රයන් සිරිවර්ධන පුතාට මේ පින් අනුමෝදන් වේ. ඒ පුතා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. ඒ වගේම පෞලි සියලු දෙනාට ඒ කියන්නේ ලලිත් සිරිවර්ධන පියාට අරුණී සිරිවර්ධන මෑණියන්ට නයෝමි සිරිවර්ධන සොහිරියට ඒ වගේම ජී.ඒ. සිරිවර්ධන සීයාන්ට දයා සිරිවර්ධන ආච්චි අම්මාට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා රහතන් වහන්සේලාගේ ජීවිතය ගැන හිත පහදවාගෙන බොහෝ පින් රැස් කරගනිත්වා ඒ වගේම අපටත් මේ නිකලෙස් මාවතෙන් සැනසෙන්න සමීපින් හේතු වාසනා වේවා කියලා එක හිතින් සිතපතන. අවසරයි ස්වාමීනි. පින්නතුනේ අපගේ පින්න ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පවත්වා වදාළ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරුගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දායාද කරගනිමින් අප ධර්ම දානමේ පින්කම සිදු කරගෙන රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් එකසේම අනුමෝදන් වේවා. උන්වහන්සේට සුවපත් භාවය වේවා. උන්වහන්සේට සියලු සුවපත් භාවය වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු එහෙමනම් ඔබේ කලන මිතුරා සද්ධා රූපాయනියොස්සේ එමෙන්න ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මහා සංඝරත්නය ආශිර්වාදයේ ඇතිව ඒ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර රැගෙන ඊළඟ පරිච්ඡේදයේදීත් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නම්. එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. Thank you.